නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්මින් සති ඉදං හෝති මස්සුප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදං නහෝති මස්සු නිරෝධා ඉදං නිරුජ්ජති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සුරක්ෂිත කරගන්න ඕනේ. මේ ජීවිතය අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගන්නකොට අපිට ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර ආදී නොයෙකුත් අකුසලයන් සිද්ධ කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ජීවිතය අවබෝධ නොකර ගැනීමෙන් ජීවිතයේ යථාභූත ස්වરૂපය තේරුම් නොගැනීමෙන් ඒකුත් ආකාරයේ කෙලෙස් ධර්ම ඉතා ප්‍රබලව උපදිනවා. ඒ උපදින කෙලෙස් ධර්ම හින්දා අපේ රත් වීම දැවීම ඇති වෙනවා. බාහිරින් පිච්චෙනවට වැඩිය අභ්‍යන්තර පිච්චීම දරුණුයි. ඇයි අභ්‍යන්තර පිච්චීම දරුණුයි කියලා කියන්නේ? නැත්තම් ඇතුලෙන් පිච්චෙනකොට මිනිස්සු කෝච්චි වලට පනින්නේ නැහැ. මහා වේදනාකාරී විදිහට බෙල්ල හිර කරගන්නේ නැහැ. බෙල්ලක් හිර කරගන්නකොට අධිකතර වේදනාවක් විඳින්න තියෙනවා. එතකොට කෝච්චියකට පැනනහම මේ හැම ඉරිලා මස් එළියට ඇවිල්ලා ලේ විදලා ඒ ඔක්කොම මහා දරුණු වේදනා. ඒ දරුණු වේදනාව වල වලට පත් කරපත් වෙන්නේ ඊට වැඩිය ඇතුලාන්ත පිපිරීම් ඇතුලාන්ත දැවීම් පිච්චිලි දරා ගන්න අමාරු නිසා. ඉතින් ඒකින්ද අනිත් එක තමයි කායික වේදනා ආවොත් වෙනනම් ඒවා කුමනයම් හෝ ක්‍රමවේදයක් පාවිච්චි කරලා අයින් කරන්න පුළුවන්කම තියෙනවා තා බටහිර වෛද්‍ය ක්‍රමයක හෝ වේදනානාශකයකින් හෝ මොනවා හරි කරලා తాවකාලිකව හරි යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා නමුත් මානසික වේදනා තදබල වේදනා එන්න ගත්තාම නිින්දවත් යන්නේ නැතුව එක දිගට ඇතුලෙන් ඒක හැදෙනවා ඇත්තට මේ ඒක මේ තුවාලයක රිදිල්ලක් හැදෙනවා වගේ හිත ඇතුලේ රිදිල්ලක් ඒක නේද ඒක ඉවස ගන්න අමාරුකම් තියෙනවා ඉතින් ඒ ඒ ඇති වෙන වේදනාවල් නැති කරගන්න වෙන යම් ක්‍රමවේදකින් හරියන්නේ නැහැ. ඒකායන ක්‍රමවේද සතර සතිපට්ඨානයයි කියලා බුදුරජාන් වහන්සේ දේශනා කර තියෙන ශෝක පරිද්දවාණං සමතෙක්කමාය දුක්ඛ දෝමනස්සාණං අත්තංගමාය ඥායස්ස අධිගමාය ආදී වශයෙන් දේශනා කර තියෙන සතර සතිපට්ඨානය කියන එකයි. ඉතින් ඒ බව දැනගත්ත හින්දා තමයි පින්වත්නි අපි සමහර වෙලාවට ලඝු කොට සලකනවා වැඩම අවදාළ මේ ගෞරවනීය මෙහෙණින් වහන්සේලා ගැන අපි පොඩ්ඩක් හිතර බලන්න. උන්වහන්සේලා තමන්ගේ මේ කේස කලාප සම්පූර්ණයෙන්ම නේද සාමාන්‍ය යුවතියක් තමන්ගේ කෙස් රොදකට තමන්ගේ හිසේ තියෙන කෙස් වලට කොච්චර කැමැත්තක් දක්වනවද විලාසිතා සකස් කරමින් ඉන්න අතර වාරේ උන්වහන්සේලා තමන්ගේ හිස කෙස් ඇටි සම්පූර්ණයෙන්ම බූගාලා දාලා ස්ත්‍රියක් විදිහට මේ සියලු දේ සකස් කරගන්නේ ඒ විදිහට හැදෙන්නේ ඒ විදිහට කරගන්නේ ශෝක පරිද්දය දුක්ඛ දෝමනස්ස නැතිකරන්න වෙන ක්‍රමයක් නැහැ කියලා ස්ථීර දන්න හින්දා නැතු ඉතින් මේ උමතු භාවයටපත් වෙලා යයි නේද අපේ අපේ වචනෙන් කියනවා පිස්සු හැදිලා යයි ඉතින් එහෙම නෙවෙයි ඊට වැඩිය එහාට ගිය විශාල අවබෝධයකින් තමයි තරුණ කාලෙදිම එවැනි තත්වයකටපත් වෙන්නේ ලෝකයේ පින් නුවණ තියෙන කුල පුත්‍රයෝ කුල දිනෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය වුණාම ඒ ධර්මය තුලින් යමක් තේරුම් අරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඉතින් එවැනි වෙලාවක තමයි අපි මේ ධර්මයේ තියෙන කරුණු සාකච්ඡා කරන්නේ. අපි ධර්මයේ කියන්නේ එහි තියෙන ගැඹුරු කාරණා, ගැඹුරු කාරණා කියලා කියන්නේ වෙන මොනවත් නෙවෙයි. නාම රූප කියලා කියන්නේ අපේ ජීවිතය. රූප කියන්නේ මේ තියෙන පේන්න තියෙන දැනෙන පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු වලින් හටගත්ත මේ රූපයන් ඊළඟ නාම කියලා කිව්වහම ඒ තමයි මූලික වශයෙන් රූප කියන්නේ ඒවා තව අපි ඉදිරියේදී රූප ගැන කතා කරනවා නාම කියලා කිව්වහම චිත්ත චෛතසික කියන දේවල් ඒ කියන්නේ අපිට අපේ ජීවිතයේ තියෙන කොටස් ටික සිද්ධ වෙන ආකාරය කොහොමද ඒවා හැදෙන්නේ කොහොමද ඒවා වෙන්නේ කොහොමද මොකද්ද ඒ මූලධර්මය කියලා සාකච්ඡා කරන සියුම් සියුම් කොටස් ගැන සාකච්ඡා කරන වැඩපිළිවෙල තමයි අභිධර්ම කියලා කියන්නේ එකකට එකක් හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම ධර්මයක් ගැන සාකච්ඡා කරද්දී ඒ ධර්මය දැනගෙන අපි දන්නවා සිත් 121ක් චෛතසික 52ක් මෙහෙම මෙහෙම කියනකොට එකපාරටම මේ මේවෙන් ප්‍රයෝජනයක් නැහැ කියලා මන්ද මට නම් මුලදී හිතුනේ ඉස්සරම ගිහිව ඉන්න කාලේ අභිධර්ම ගැන හොයන්න හිතනවා විතර මේ මොන විකාර වැඩද සිත් 121ක් ගැන දැනගත්තට චෛතසික 52ක් ගැන දැනගත්තා තරහ යන එක අඩු වෙන්නෙත් නැහැ ඊර්ෂ්‍යාව අඩු වෙන්නෙත් නැහැ ක්‍රෝධය අඩු වෙන්නෙත් නැහැ ආදරය අඩු වෙන්නෙත් නැහැ ලෝභය අඩු වෙන්නෙත් නැහැ මේක දැනගත්තට පළක් නැතය කියලා ඉතින් ඒ තමයි පටු අදහස මගේ සිත තුළ පවා මූලිකව ඇති වෙන අපි යමක් අතුලාන්තයේ අතුලාන්තයෙන් ගවේෂණය කරන්නේ නැතුව ගැඹුරට ගවේෂණය කරන්නේ නැතුව ප්‍රකාශ නිකුත් කිරීම වැරදි හොඳ වෙලාවට ඉතින් එහෙම ප්‍රකාශයක් මම නිකුත් කරේ නැහැ ඒක හිතිච්ච හැටි මගේ ඊටාම ප්‍රාථමික අවධියේදී නමුත් පසු කාලීනව මේවා ගවේෂණය කරනකොට තේරෙනවා ධිට්ඨි විසුද්ධිය සම්පාදනය කරගන්න අපේ ජීවිතය බෙදා ගන්න. බෙද බෙදා බෙද බෙදා බෙද බෙදා බලන්න. විහාම අපිට මේ අභිධර්ම දැනුම ඉතාම වටිනවා. බෙද බෙද බලන එකේ තේරුම මොකක්ද? බෙද බෙදා බලනකොට පින්වත්නි මෙහි හරයක් හොයාගන්න නැති වෙනවා. මෙහි අරටුවක් හොයාගන්න නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කෙහෙල් කඳ වගේ කියලා සංස්කාරයන් කියන්නේ කෙහෙල් කඳ වගේ කියලා. කෙහෙල් කඳ ගලවගෙන ගලවගෙන ගලවගෙන ගියොත් මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ අපි අපේ ජීවිතය බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන ගියාම ඉතුරු වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම නැති දෙයක් තියනවා වාගේ දැනෙනවා කියන ඇත්තටම නැති දෙයක් තියෙනවා වාගේ දැනෙනවා කියලා කියන කතාවේ පරිපූර්ණ සත්‍යයක් තියෙනවා. මම මගේ කියලා දැනෙන දේ හරියට විමසලා බලනකොට හොයාගන්න මමෙක් මගේක් හොයාගන්න ඇත්තේ නැති බව නුවණින් විමසන කෙනෙකුට මූලිකවත් තේරෙනවා. ඒක අභ්‍යන්තරයෙන් දැනගැනීමෙන් තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. මම මගේ කියලා දෙයක් හොයාගන්න නෑ කියන එක තේරුම් ගත්තහම අනුන් අනුන්ගේ කියලා දෙයක් කොහොමත්ම හොයාගන්න නැති වෙනවා. ඒ වාගේ තියෙන්නේ එක්තරා මාත්‍රීය සකස් වීම විතරයි. නැතු මොකුත් නෑ නෙවෙයි තියෙනවා. මේ මේසෙ තියෙනවා, පුටුව තියෙනවා, මිනිස්සු ඉන්නවා. ඒ ඉන්න ඒ වාගේ තියෙන්නේ මාත්‍රීය ඒක නොවෙනස්ව තියෙන්නේ මාත්‍රීය කාලය විතරයි. ඊළඟට තියෙන ඊට පස්සේ සපුරාම වෙනස් දෙයක සකස් වීමක්. ඉතින් මේවා තේරුම් ගන්න ගියාම අපිට මේ අභිධර්ම දැනුම ඉතාම වටිනවා. ඉතින් අද දවසේ අපි අලුත් කාරණාවකට යන්නයි යන්නේ. නමුත් මම සාරාංශයක් කියනවා. මම කිව්වා ගිය සතියේ ඉගෙනගත්ත ටික පිළිබඳ සාරාංශ දැනුමක් ඇති කරගන්න කියලා. නමුත් මම කෙටියෙන් මතක් කරනවා. අපි සිත් 121ක් ගැන කතා කරා, චෛතසික 51ක් ගැන කතා කරා. දැන් ඒ ටික කතා කරලා ඉවරයි. යම් ප්‍රමාණයකට. එතකොට මේවා කතා කරේ ඇයි කියන එක හැමදාම අපි මතක් කරා. අපේ සිතක් සකස් වෙනකොට අපිට අපි දන්නවා හොඳටම දන්නවා එක පාරටම අපිට ලෝභ සිතක් ඇති වෙනවා ඒත් එක්කම දේශ සිතක් ඇති වෙනවා ආය රාග සිතක් ඇති වෙනවා මෝහ සිතක් ඇති වෙනවා එක එක එක එක ආකාරයේ සිත් පහළ වෙනව නේද පාර යනකොට පවහ තැන් තැන් වල මොනවා හරි දකින්නකොට පවා ඇහෙනකොට එක එක ආකාර සිත් පහළ වෙනවා මේ සිත් පහළ වෙනකොට ඒ සිත් අනුව තමයි අපි එක එක දේවල් කරන්නේ සිතක් පහළ වෙනකොට ඒ පහළ වෙන සිතට අන්‍ය වූ ක්‍රියාවෝ කියලා ඒවට කියන්නේ අන්‍ය වූ ක්‍රියාවෝ කියලා කියන්නේ සිත නොවන සිතත් එක්ක එකතු වෙලා සිතත් එක්කම සිත් පහළ වෙන්න හේතු වෙන අනිකුත් තව මොන හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ වගේ ක්‍රමහින්ද තමයි අපිට රත් වෙන, දැවෙන, පිච්චෙන සිතුවිලි හැදෙන්නේ. අන්න ඒ ඒක දැනගත්තාම අපිට ඒව නවත්ත ගන්න ක්‍රමයක් ගැන සාකච්ඡා කරගන්නත් පුළුවන්කම තියෙනවා. ඒකද මේ ක්‍රමවේදය දැනගන්නයි ඕනේ. එක සිතක් පහළ වෙනකොට ඒ සිතත් එක්ක පෙරපසු නොවි සිද්ධ වෙන අන්‍ය වූ ක්‍රියාවන් වගේක් තියෙනවා. අන්න ඒ ක්‍රියාවන් වලට කියනවා චෛතසිකයන් කියලා. එතකොට චෛතසිකයන්ගේ ඒකරාශී වීමෙන් සිත් හැදෙනවා. හරියට හොද්දේ රසයක් තියෙනවා නම් ඒ රසය රසය නොවන රසයට හේතු වෙන හොද්දට දාපු දේවල් වගේ තියෙනවා. නේද? හොද්දට දාපු දේවල් වගේ තියෙනවා. එතකොට හොද්දට දාපු දේවල් හින්දා තමයි රසය හැදෙන්නේ. හැබැයි හොද්දට දාපු දේවල් කියන්නේ රසය නෙවෙයි. දාපු දේවල් කියන්නේ රසය නෙවෙයි. හැබැයි දාපු දේවල් ටික එකතු වෙලා තමයි රසය හැදෙන්නේ. අන්න ඒ වගේ චෛතසිකයන් කියන්නේ සිත් නෙවෙයි. චෛතසිකයන් එකතු වෙලා තමයි සිත් ඇදෙන්නේ. එහෙනම් අපි මේකට ගන්න හැමදාම ගන්න උදාහරණය තමයි පාසලක් තියෙනවා. මේ පාසලේ සිංහල සමිතියක් තියෙනවා, සාහිත්‍ය සමිතියක් තියෙනවා, ඉංග්‍රීසි සමිතියක් තියෙනවා, ක්‍රීඩා සමිතියක් තියෙනවා, මේ වගේ සමිති වර්ගයක් තියෙනවා. මේ තියෙන සමිති හැදිලා තියෙන්නේ ළමයින්ගේ. නේද? ළමයි කොට්ටාස කොට්ටාස කොට්ටාස එකතු වෙලා සමිති ටික හැදලා තියෙනවා. දැන් ඔන්න ඒක සිද්ධ වෙලා තියෙන සිද්ධියක්. ඒක නියත සිද්ධියක් නේ. ඒ කියන්නේ ඒක දැනට තියෙන తত্ত্বය තමයි ඒක. ඒ සිද්ධිය දිහා බලන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි දත්තක්ෂ ගුරුවරයෙක් ඉන්නවා ළමයි ගැන හොඳට දන්න. ඒ ගුරුවරයාට මෙන්න මේක කියන්න පුළුවන් නේද? මේ මෙන්න මේ සමිතිය. සිංහල සමිතිය හැදිලා තියෙන මෙන්න මේ ළමයින්ගේ එකතුවෙන්. එයා දන්නවා ඒක. නේද? ක්‍රීඩා සමිතිය හැදිලා තියෙන මෙන්න මේ ළමයින්ගේ එකතුවෙන්. සාහිත්‍ය සමිතිය හැදිලා තියෙන්නේ මෙන්න මේ ළමයින්ගේ එකතුවෙන් කියලා එයාට කියන්න පුළුවන්. සමහරවිට ඔතන ඉන්න පුළුවන් ඔක්කොම සමිතිවල ඉන්න ළමයි ඉන්න පුළුවන්. නේද? එහෙනම් ඒ ඒ සමිතිය හැදිලා තියෙන ළමයි ගැන කියන්න පුළුවන් වගේම මේ ගුරුවරයාට කියන්න පුළුවන් නේද? එක ළමයෙක් වෙන්නොත් මේ ළමයා සිංහල සමිතියෙත් ඉන්නවා, සාහිත්‍ය සමිතියෙත් ඉන්නවා, ඉංග්‍රීසි සමිතියෙත් ඉන්නවා, ක්‍රීඩා සමිතියෙත් ඉන්නවා කියලා එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ මොකද්ද මේ මං කියන්නේ? ඒ ඒ සමිතිවල ඉන්න ළමයි ටික ගැනත් දැනගන්න ඕනේ. ඒ ඒ ළමයා ගත්තොත් ඒ ඒ ළමයා ඉන්න සමිති මොනවද කියලා දැනගන්න ඕනේ. එහෙනම් චිත්ත චෛතසික සමිති සහ ළමයි කියලා ගමු. චෛතසික කියන්නේ ළමයි ටික, චිත්ත කියන්නේ සමිති ටික කියලා ගන්න. එහෙනම් ඒ ඒ සිත සිතත් එක්ක සිත හැදෙන්න හේතු වෙන චෛතසික. අර සමිතිය හැදෙන්න එන ළමයි ටික වගේ හරියන එක. ඒ ටික අපි දැනගන්නත් ඕනේ. එක චෛතසිකයක් ගත්තාම ඒක කොයි කොයි සිත යෙදෙනවද කියලා දැනගන්නත් ඕනේ. එක ළමයෙක් ගත්තාම එයා කොයි කොයි සමිතිවල ඉන්නවද කියලා දැනගන්නත් ඕනේ. මේ සඳහා ළමයි ටික ඉස්සලා දැනගෙන ඉන්න ඕනේ නේද? එහෙනම් අපි ඉස්සෙල්ලාම කරේ සිත් 121 සහ චෛතසික 52 ගැන කතා කරා. හරිද? දැන් එහෙනම් බලන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ කතා කරපු දේවල් තව ආය හොයන්න පුළුවන්. නැත්නම් ඩේරුකාන් චන්දිමන නායක ස්වාමීන් වහන්සේ වගේ පොතක් අරගෙන බලන්න පුළුවන්. බලලා මෙතන ඉඳන් ආය එකතු වෙන්න පුළුවන්. දැන් අපි හොඳ ටිකක් ගැඹුරු කාරණා කතා කරන්න යන මේකත් එක්ක අපිට ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න ගියාම අපිට පහසුවෙන් තේරුම් ගන්න ඕන දේවල් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ මේ කාරණා ටික සාකච්ඡා කිරීමෙන්. එතකොට චෛතසික ධර්මයන් 52 ස්වභාව ලක්ෂණයන් අපි දැන් අපි කතා කරා. බොහෝ ඒවා කතා කරා. සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලා කතා කරා. දැන් අන්න මම ඊට ආයෙ පොඩ්ඩක් හැටිය මතක් කරන්නම්. චෛතසික කොටස් තුනකට බෙදුවා නේද? ඒතර සිත් හැදෙනවනේ. අකුසල් සිත් හැදෙන්න නම් අකුසල් චෛතසිකයන් එකතු වෙන්න ඕනේ. නේද? පැණි රහ හැදෙන්න නම් පැණි රහ ಜಾති දාලා තියෙන්න ඕනේ. වගේ එහෙනම් අකුසල චෛතසික කුසල චෛතසික සහ දෙකටම පොදුයි. සමහර ඒවා තියෙනවා කුසල් ඒවත් එක්කත් හැදෙනවා අකුසල් ඒවත් එක්කත් හැදෙනවා. ඒකින්ද අපි හරියටම කොටස් තුනකට බෙදුවා. ඒ තමයි අර දෙපැත්තටම යන ඒවට ලිව්වා අන්‍ය සමාන රාශිය කියලා කිව්වා. අකුසල් පැත්තට විතරක් යන ඒවට කිව්වා අකුසල රාශිය කියලා. කුසල් පැත්තට විතරක් යන ඒවට කිව්වා ශෝබන රාශිය කියලා. ඒතර අන්‍ය සමාන රාශිය දෙපැත්තටම යන ඒවා ඒවා දැන් මේ චෛතසික ළමයි ටික නේද මම ඒ උදාහරණෙම යන්නම් පටල ගන්න එපා හිතට පටල ගන්න තුරුවා මේ ළමයි ටිකේ අපි ඔන්න හොයාගත්තා කවුද හැම හිතක් එක්කම ඉන්න ළමයි ටික හරිද හැම හැම සමිතියකම ඉන්න ළමයි කවුද කියලා අන්න එහෙනම් එයාලට කියන්නේ මොකද්ද හැම සමිතියකම ඉන්නේ කියලා අන්න ඒවට කියන සර්ව චිත්ත සාධාරණ අකුසලයක් එක්කත් ඉන්නවා කුසලයට එකක් තියෙනවා හැම එකක් එක්කම ඉන්න ඒව නැතුව හිතක් හැදෙන්නේ නැහැ. ලේසිනේ එතකොට තේරුම් ගන්න නේද? ඊළඟට කිව්වා සමහර වෙලාවට අකුසලයට එක්කත් යදෙනවා කුසලයට එක්ක යදෙනවා සමහර සමහර වෙලාවට. හරිද? ඒ කියන්නේ අකුසලය ගන්නකොට අකුසලයේ වර්ධනය කරන්න උදව් කරනවා. කුසලය ගන්නකොට කුසලයේ වර්ධනය කරන්න උදව් කරනවා. අන්න ඒකට කිව්වා ප්‍රකීණක චෛතසික කියලා. සමහර අකුසල් සිත්වල සහ සමහර අකුසල් සිත්වල යෙදෙන හින්දා ඒක හැම එකම යෙදෙන්නේ නැති හින්දා ඒකට කිව්වා ප්‍රකීණක චෛතසික කියලා. එතකොට අන්‍ය සමාන හතක් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා. ප්‍රකීණක චෛතසික හයක් විතක්ක ਵਿਚාර අදිමෝක වීරිය ප්‍රීති ඡන්ද. හරි. ඊට පස්සේ අකුසල චෛතසික 14ක් අපි මතක තියාගන්න හැටිත් බැලුව 7යි 6යි 13යි 13යි 14යි 25යි නේද? ඉතින් එහෙමයි ඒක මතක තියාගත්තේ 13 14 විතර අකුසල චෛතසික 14යි. ඒ වගේම කුසල චෛතසිකයන් ආය කොටස් හතරකට බෙදුවා. සෝබන සාධාරණ චෛතසික ඊළඟට විරති විරති චෛතසික 3යි අපමණ චෛතසික 2යි ප්‍රඥා චෛතසිකයයි. අතකොට මේ පැත්තෙන් 1යි 2යි 3යි සහ 19යි කියලා ඔන්න ඔය ටික නිකන් ගණන් වශයෙන් දැන් ආය මම හිතනවා මම මතක් කරා ඉක්මනින් මතක් කරා මේක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ චෛතසිකයන්ගේ ලක්ෂණ අපි තේරුම් ගත්තේ ලක්ෂණ වශයෙන් මම එක එක එක එකක් වල ඔබේ හැටි මෙහෙමයි. එක එක ඒවා හැටි මෙහෙමයි කියලා කිව්වා. අපි ඒවා ආය ආය මතක් කරගෙන කතා කරන වෙලාවට කතා කරමු. එතකොට දැන් අපිට මේකේ දැන් අපි හදන්නේ වුණා අපි බලාපොරොත්තු වෙන තැනට එන්න. සංයෝග ණය, සම්ප්‍රයෝග ණය කියලා. ණය කියන්නේ ක්‍රමය කියන එක. හරි? එතකොට සංයෝග සම්ප්‍රයෝග කියන්නේ මොනවද කියලා බලන්න. ඔන්න දැන් මට දැනන සංප්‍රයෝග කියන්නේ ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත්. කොහොමද කියලා දැනගන්නේ. ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත්. ඒ කියන්නේ ඒ ඒ ළමයා ඉන්න සමිතිය. හරිද? එතකොට ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් වලට කියනවා සංප්‍රයෝග. එතකොට සංප්‍රයෝග වෙන ක්‍රමේ. ඇත්තට මේ අපි කවුරු ගැනද කතා කරන්නේ? අපි ගැන. අන්න ඒක තමයි උතන හැම වෙලේම හිතන්න ඕන ප්‍රායෝගිකත්වයක් හිතන්න ඕනේ. මට හිතා ගන්නවත් බෑ. මෙහෙම වැඩක් මෙතන වෙනවද නේද බලන්න එහෙම හිතුන ගමනුත් එක අතකින් බලනකොට අපේ ජීවිතේට මූලික වෙන්නේ මේ කයද මේ සිත දෙක අතරින් හැමදේම කරන්නේ සිත සිතෙන් එතන හිතේ මේ වැඩ පිළිවෙල මන් දන්නවද හිත හැදෙන්නේ මෙන්න මේ වගේ ලොකු සංකීර්ණ ක්‍රමවේදයකින් කියලා මන් දන්නවද ඒක මගේ වැඩක් දෙනවා ඒක මට ඕන හැටියට හැදෙන එකක්ද නැහැ එතනින්ම තේරෙනවා අනාත්ම ලක්ෂණය. එතකොට මේවා ටික මේ සංප්‍රයෝග වෙන සංයෝග වෙන හැටි තේරුම් ගත්තාම හැම සිතක්ම මේ වෙලාවේ හැදෙන හිතක් ඊළඟ වෙලාවේ හැදෙන සිතට වැඩිය වෙනස්. එතනින්ම තේරෙනවා අනිත්‍ය ලක්ෂණය. එහෙනම් මේක ඉතාම ප්‍රායෝගිකව ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන් ධර්මතාවයක් මේ මේ ක්‍රියාත්මක භාවය තේරුම් ගත්තාම කොහොම හරි කමන්නේ සංප්‍රයෝග කියන්නේ මොකක්ද එහෙනම් ඒ ඒ චෛතසිකයන් වල යෙදෙන සිත් මොනවද කියලා දන්නව දැනගැනීමට කියන ඒ යෙදෙන ක්‍රමයට කියනවා සංප්‍රයෝගය කියලා. සංයෝග කියන්නේ එතකොට එහෙනම් ඒක අනිත් පැත්ත. ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික. එක සිතක් ගත්තහම ඒ සිතේ යෙදෙන චෛතසික මොනවද? එහෙනම් ඒකට කියනවා සංයෝගණය කියලා. එක චෛතසිකයක් ගත්තාම ඒ චෛතසිකයේ කොයි කොයි සිත්වල යෙදෙනවද කියලා දැනගන්නා වූ ඒ ඒ ක්‍රමයට කියනවා සංප්‍රයෝග. සංප්‍රයෝගණය සහ සංයෝගණය කියලා. ඔය ටික අභිධර්මයේ ඉගෙන ගත්තහම අපිට ලොකු අවබෝධයකට එන්න පුළුවන් අර කලින් ඉගෙන ගත්ත ටික ඔක්කොම ඕන වෙන්නේ ඔතෙන්ටයි. නැත්තම් කෙනෙක් හිතයි මොකටද මම මේ සිත සහ චෛතසික ගැන ඉගෙන ගත්තේ? හරිද? ළමයි ගැන අධ්‍යයනය කරලා වැඩක් නැහැ නේ. කොයි ළමයාද කොයි තැනද ඉන්නේ කියලා දන්නේ නැත්තම් නේද? එහෙනම් සිත සහ චෛතසිකයන් වල ස්වභාවය ඉගෙන ගත්තේ ඔන්න ඔය ටික ඉගෙන ගැනීම සඳහා. හරිද? අපේ ජීවිතය බෙදලා බැලීම සඳහා. හොඳයි. දැන් අපි එහෙමනම් එකක් කරගෙන යන් එන සම්ප්‍රයෝග ණය ටික ගැනයි සාකච්ඡා කරන්න හදන්නේ. ක්‍රම නීති. හරිද? ඒ නීති ඔන්න බලන්න අපිට මේක පහස් වෙනවා. එහෙම නීති 16ක් තියෙනවා. ඔක්කොම තියෙන 16යි. මේ 16 ක්‍රමානුකූලව මතක තියාගත්තාම ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් මොනවාද කියලා ඔය ඔය විස්තරේම තියෙන්නේ ක්‍රම 16කට. නීති 16ක් තියෙනවා. මේ නීති 16 මතක තියාගත්තාම ඕන වෙලාවක ඕන තැනක කතා කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ගත්තාම අනිත් මිනිස්සු අතර ටිකක් හොඳ අභිධර්මකාරයෙක් වගේ ඉන්න පුළුවන්. <laughs> මූලිකව මූලිකව මේවා කතා කරනකොට හරි මම අභිධර්මය ගැන ටිකක් දන්නවා මේ මේ සිත් ගැන මේ චෛතසිකයන් ගැන දන්නවා කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් අපි මේ ක්‍රම 16 මොනවද කියලා බලමු. මේ ක්‍රම 16 හැදෙනකොට හැදෙන්නේ මම ඉස්සෙල්ලාම කෙටියෙන් කියනනම් දැන් මෙතනදී මම මේ මේ වෙනකන් දන්නේ වගේ වෙන ටික වේගෙන් කතා කරගෙන ආවා. මොකද මට හැමෝම යෝජනා කරා විධර්ම ගැන කතා කරනකොට ඔය වේගෙ ටිකක් අඩු කරන්න අපිට ටිකක් ලියා ගන්න දෙන්න ඕනේ කියලා. ඒකින්ද දැන් ටිකක් අමාරු කොටසක් කරන හින්දා මම බොහොම හිමින්, ඊටාම හිමින් කතා කරන්න උත්සාහ කරන්නම්. හරි. දැන් අපි මේ වෙනකන් මේ වෙනකන් කතා කරපු ටික පැහැදිලි එහෙනම් මම බොහොම හිමින් කියන මොනවද මේ? බොහොම හිමින් කියනවා සම්ප්‍රයෝග කියන්නේ ඒ ඒ චෛතසිකයන් යෙදෙන කවරේද යන ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් වලට කියන සංප්‍රයෝග වීම කියලා ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික මොනවද කියන එකට කියනවා ඒ කරන ආකාරය ගැන කියලා ඒ ඒ සිත්වල යෙදෙන චෛතසික ඒ ඒ චෛතසික වල යෙදෙන සිත් ඒ ඒ චෛතසික වල සිත් යෙදෙන ආකාරයට කියනවා සංප්‍රයෝග ණය කියලා ඒ ඒ සිත්වල චෛතසිකයන් යෙදෙන ආකාරයට කියනවා සංයෝග ණය කියලා. දැන් සංප්‍රයෝග ණය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. සංප්‍රයෝග ණය පිළිබඳව කතා කරන්නේ. ඒ කියන්නේ සංප්‍රයෝග වෙන ඒ ඒ චෛතසිකයන් යෙදෙන සිත් පිළිබඳව කතා කරන්නයි යන්නේ. ඒකේ තියෙනවා ක්‍රම 16ක්. හරිද? මේ ක්‍රම 16 මම ඉස්සෙල්ලා කියනවා නිකන්. ඊට පස්සේ අපි එකින් එක විස්තර කරා. යම් කොතනකට තමයි යෙදෙන්නේ කියලා. පළවෙනි එක තමයි ඔන්න අන්‍ය සමාන රාශිය කියන එකේදී සම් ඔන්න අන්‍ය සමාන රාශිය කියන එකේදී දැන් එකපාරටම අපිට මතක් වෙන්න ඕන. දැන් තමයි වැඩේ ඕන වෙන්නේ. අන්‍ය සමාන රාශිය කියනකොටම හිත කොතනට යන්න ඕනේ. අන්න යනවා අපි වගුවට. නේද? අන්‍ය සමාන රාශිය කියනකොටම චෛතසික 52යි අන්‍ය සමාන රාශිය ගහම අකුසල රාශිය, සෝබන රාශිය, අන්‍ය සමාන රාශිය. ආයෙරයිනේ. එහෙනම් දැන් මේ කතා අන්‍ය සමාන රාශියේ තියෙන නීති අන්‍ය සමාන රාශියේ තියෙන නීති වල ඔන්න තියෙනවා සබ්බ අන්‍ය සමාන රාශිය කොටස් දෙකකට බෙදුණා සර්වචිත්ත සාධාරණ චෛතසික අන්න ඒ සර්වචිත්ත සාධාරණ චෛතසික වලට නීති එකක් තියෙනවා දැන් නීති 16 ගැන මේ කතා කරන්න යන්නේ එහෙනම් අන්‍ය සමාන රාශියේ සර්වචිත්ත සාධාරණ චෛතසික වලට නීති එකයි. හරිද? දැන් ඔන්න ලියා ගන්න කියනවා ලියා ගන්නවත් පුළුවන් හදිස්සියේ පස්සේ පොතක් බලපුවම මේක හොයාගත්ත හැකි. මොකද දැන් අහගත්තාම ඊට පස්සේ තේරුම් ගන්න ලේසි. අන්‍ය සමාන රහසියෙහි සර්වචිත්ත සාධාරණ චෛතසික වලට නීති ඉරක් ඇඳලා එකයි. හරිද? ඊළඟට ඒ අන්‍ය සමාන රහසියම තියෙනවා ප්‍රකීර්ණක චෛතසික ඒවට නීති 7යි. හරිද? එහෙනම් අරකට එකයි මේකට 7යි. එහෙනම් අන්න සමාන රාශියට නීති ඔක්කොම අතන ප්‍රකීර්ණ චෛතසික වල නීති 6යි. නීති 6 දැන් හිතා ගන්න පුළුවන් ප්‍රකීර්ණ චෛතසික 6යි නේද? ප්‍රකීර්ණ චෛතසික 6යි. එහෙනම් ඒ 6ට එක ගානේ තියෙන්න ඕන නීති. නේද? ඒ 6ට එක ගානේ තියෙන්න ඕන විතක්ක, ਵਿਚාර, අදිමෝක, වීරිය, ප්‍රීති, ඡන්ද. ඒ ටිකට වෙනම තියෙනවා එතනට 6යි අර ගොඩටම 1යි. හිතා ගන්න පුළුවන් අර පළවෙනි එකට තියෙන එක නීතිය මොකක්ද කියලා. සර්වචිත්ත සාධාරණ චෛතසික වල නීති 1යි. ඉතින් හිතා ගන්න පුළුවන් මොකද්ද? මේ චෛතසිකයන් සියලු සිත්වල යෙදී ආ නීතිය. නීතිය කියන්නේ ඒකනේ නේද? ඉතින් කියන්නේ එතකොට මොකද්ද නීතිය? මේ මේ අපි හොයාගත්ත චෛතසික ධර්මයන් හතක් නේද? ඒ කියන්නේ සර්ව චිත්ත සාධාරණ චෛතසික හතක්. ඒ හතට නීතියක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රමයක් තියෙනවා. ඒ හත හරියට නිකන් ඉස්කෝලේ ඉන්න ළමයි ගොඩේ හරි හත් දෙනෙක් හොයාගත්තා. මේ හත් දෙනා හැම සමිතියෙම ඉන්නවා. එහෙනම් අපි නීතියක් දාලා දෙන මේ හත් දෙනා හැම සමිතියෙම ඇත. යෙදෙන ආකාරය. හරිද? එහෙනම් සර්වචිත්ත සාධාරණ වලට තියෙන පළවෙනි නීතිය මොකද්ද? 16න් එකක් අපි දැන්ටමත් ඉගෙනගෙන ඉවරයි. එහෙනම් ඒ මොකද්ද? මේක හැම එකෙම යෙදෙන හැම එකෙම යෙදෙන. එහෙනම් ඕන වෙලාවක අපිට කරමු නම් පස්ස දැන් ගන්නවා. වේදනා කියපුවම ඔන්න බලන්න මේකේ තියෙන ලාභය. හරිද? වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා මේවා කියනකොට පංච පාදානස්කන්ධ ගැන කියනකොට කියව නේද වේදනා සංඥා සංකාර චේතනා කියන්නේ සංකාර නේද විඥාන කියලා එතකොට බලන්න විඥානයත් එක්ක නේද විඥාන කියන්නේ සිතනේ විඥානයත් එක්ක දැන් අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා සමහරුන්ට වේදනාවෙන් පස්සේ සංඥාව හැදෙනවා සංඥාවෙන් පස්සේ සංකාරය හැදෙනවා එහෙම එහෙම අර්ථ දක්වන සමහර අය තේරෙන්නේ නැතු. එහෙනම් හැම හිතකම හැම විඥානයකම ස්පර්ශය තියෙනවා වේදනාව තියෙනවා සංඥාව තියෙනවා එහෙනම් ඒක මොකද්ද? ඊළඟට ඒ ඒ ඒ චෛතසිකයන්ගේ සහ සිත්වල ලක්ෂණ ගැන කතා කරන මොනවද කියන්නේ? සිතත් එක්කම එක්කම ඉපදී එක්කම නැති වෙලා යන සිත ගන්න අරමුණම ගන්න සිත උපදින ස්ථානයේම උපදින. කනේ නම් කනේ. නේද? උපදින කියලා කියන චෛතසිකයන්ගේ ලක්ෂණ. එහෙනම් දැන් අපිට ඔය චුට්ට දැන දැනගැනීමෙන් නේද? අපිට ධර්ම අවබෝධ කරගන්න ගියාම ලැබෙන ලාභය. එහෙනම් පංච උපාදානස්කන්ධයේ බොක් ගාලා එකවර හටගන්න එකක් කියලා දන්නවා අපි. නේද? එකවර හටගන්න එකක්. මේක එකක් පස්සේ එකක් පස්සේ එන එක නෙවෙයි. ඇයි මේවා හැම සිතකම තියෙන්න ඕනේ. හරිද? ඉතින් ඒකින්ද මේක ඉගෙන ගැනීම සූත්‍රාන්තය ඒ කියන්නේ සූත්‍ර වලට අනුව අපි යම් දෙයක් ඉගෙන ගන්න ගියාම ඒකට ලොකු පහසුවක් වෙනවා තේරුම් ගන්න ගියාම. ඉතින් කොහොම නමුත් කවන්නේ ඒක පළවෙනි නීතිය මම ඒක කිව්වේ මේ නීති කියන එක දැන් තේරෙන්න. එහෙනම් පළවෙනි නීතිය තමයි සාරචිත්ත සාධාරණ චෛතසිකවල තියෙන එකයි අන්න අර ටිකට තියෙන හයක්. මොනවද? ප්‍රකීර්ණ චෛතසිකවල තියෙන හයක්. එහෙනම් ඒවට එක ගාණ ඇති විතක් වලට එකයි ਵਿਚාර වලට පස්සේ බලමු. දැන්ට තියෙන සම්පූර්ණ ගාණ ලියා ගන්න අපි හදන්නේ. ඊළඟට අකුසල රාශියේහි අකුසල රාශියේට තියෙනවා අකුසල රාශිය අපි කතා කරනකොට බෙදුවා කොටස් තුනකට කොටස් හතරකට එකක් තමයි මෝහ චතුස්කය කියලා. ඒ කියන්නේ මෝහයෙන් පටන් ගත්ත මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය කියන ටිකට කිව්වා මෝහ චතුස්කය කියලා. ඊළඟට ලෝභ ත්‍රිකය කියලා කිව්වේ ලෝභයෙන් පටන් ගන්න ලෝභය, ditthිය, මානයට කිව්වා ලෝභ ත්‍රිකය කියලා. ඊට පස්සේ දෝෂ චතුස්කය කියලා කිව්වේ දෝෂයෙන් පටන් ගන්න දෝෂ ඉස්සා මච්චරිය කුකුච්ච කියන. එතකොට එතන කොටස් තුනයි ඊට පස්සේ තීන මිද්ද දෙක ඊළඟට විචිකිච්ඡාව කියන එක. ඔය විදිහට කොටස් හතරක් බෙදුනහම දැන් එතන කොටස් තියෙනවා පහ. මොනවද? මෝහ චතුස්කය, ලෝභ ත්‍රිකය, දෝෂ චතුස්කය, තීන මිද්දය සහ විචිකිච්ඡාව කියන එක. හරිද? විචිකිච්ඡාව. ඒතර කොටස් පහයි ඔන්න. ආ මෝහ චතුස්කය, ලෝභ ත්‍රිකය, ඊළඟට දෝෂ චතුස්කය, ඊළඟට තීන මිද්ද දෙක සහ විචිකිච්ඡා. අන්න ඒ පහට වෙනමම නීති එක එක එක එක පහක් තියෙනවා. එතකොට අකුසල රාශී පහක් තියෙනවා. හරි. එහෙනම් අපි දැන් දන්නවා අර ඉස්සෙල්ලා කතා කරපු එකේ 7යි. මොනවද? අන්න සමාන රාශියේ 7යි අකුසල රාශිය 5යි. දැන් එතකොට අපිට ඕක දැන් කතා කරනකොට ඔන්න හොඳට තේරෙන්න පුළුවන්. අකුසල රාශිය පහක් තියෙනවා නීති. මොනවද අර සිත් ඒ ඒ චෛතසිකයන් සිත්වල යෙදෙනකොට අපි කතා කරන සංප්‍රයෝගණය ගැන ඒ ඒ චෛතසිකයන් සිත්වල යෙදෙනකොට ඒකේ තියෙනවා නීති පහක් අකුසල රාශිය. දැන් ඉතුරුනේ සෝබන රාශිය. දැන් 7යි 5යි කීයද? 12යි. එහෙනම් සෝබන රාශියට 4යි. එහෙනම් වැඩි අමාරු නැති වෙයි වගේ. නේද? සෝබන රාශියට 4යි. ඒකය දෙන්නේ සෝබන සාධාරණ චෛතසික 19ක් තියෙනවා. අපි දන්නා එක සෝබන සාධාරණ ඒ 19ටම එක නීතියයි. බලන්නකෝ. නේද? එහෙනම් ලොකු ගොඩක් අමාරු වෙන්නේ නැහැ. ඒ 19ටම එක නීතියයි. විරති චෛතසික තුනක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා. එන්න ඒ විරති වලට එක නීතියයි. අපමඤ්ඤ චෛතසික කියලා තියෙනවා දෙකක්. ඒ දෙකට එක නීතියයි ප්‍රඥා චෛතසිකයට එක නීතියයි. හතරයි. එහෙනම් 7යි 5යි 4යි කියන්නේ 16යි. එතකොට දැන් අපිට හොඳට තේරෙන්න ඕන මේ නීති අනුව නේද එහෙනම් මේක කලින් බෙදලා තියෙන්නේ. දැන් සෝබන රාශිය අරන් බලන්න නේද යෙදෙන හැටි විදිහට බෙදලා තියෙන්නේ. සෝබන රාශිය අරගෙන බලපුවාම අපිට තේරෙනවා නේද සෝබන සාධාරණ කියලා වෙනම ටිකක් තියෙනවා. විරති කියලා වෙනම ටිකක් තියෙනවා. අපමඤ්ඤ කියලා වෙනම ටිකක් තියෙනවා. ප්‍රඥා කියලා වෙනම ටිකක් තියෙනවා. එහෙනම් එහෙම බෙදුවේ නේද 19යි 3යි 2යි 1යි. ඒ විදිහට බෙදුවේ ඒ වාගේ යෙදෙන සිත්වල යෙදෙන ආකාරයේ වෙනස්කම් තියෙන හින්දා. අතරත් බෙදුවේ එහෙම බෙදුවේ සිත්වල වෙනස්කම් තියෙන ආකාරයට. එහෙනම් සිත්වල යෙදෙන ආකාරය අනුව තමයි මේ චෛතසික වර්ගීකරණය තියෙන්නේ. එහෙනම් වර්ගීකරණය දන්නවා කියන්නේ ඒ නීති ටික ගැන තේරුම් ගන්න අපිට හරීම හරීම පහසුයි. වර්ගීකරණය තේරුම් ගන්න ඒ තරම් අමාරු එකක් නෙමෙයි. අර සටහන හරිම ලේසි සටහනක් තියෙන්නේ. වැඩි බෙදීම් නැහැ. හරි. හොඳයි. එහෙනම් දැන් අපිට තේරෙනවා අර කොටස් 4ට 4 4 එතන දැන් 7යි 5යි 12යි 4යි 16යි. එහෙනම් මේ 16 ගැන තමයි අපි මේ සාකච්ඡා කරන්න පටන් ගන්නෙ. එතකොට අපිට දැන් මේක බොහෝම රසවත් පාඩමක් බවට පත් වෙනවා. ඇයි මේ මේවා යෙදෙන ආකාරය ගැන අපිට යම්කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් හින්දා ඒ ඒව ගැන අපිට ලොකු අදහසක් ඇති කරගන්න දැන් පුළුවන්කම තියෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු දැන් ඒ ඒ සිත් මොනවද කියලා හොයාගමු. පළවෙනි එක තමයි අඤ්ඤ සමාන රාශියටයි ති හත අපි ඉස්සෙල්ලත් ඒක කතා කරා. දැන් පළවෙනි නීතිය ලියාගන්නයි යන්නේ. මේ අපි කතා කරන්න යන්නේ. දැන් දන්නවා නීති ටික මොනවද කියන්නේ. මොනවද නීති ටික? ප්‍රකීර්ණක සර්වචිත්ත සාධාරණකේ අන්‍ය සමාන රාශියේ සර්වචිත්ත සාධාරණයකට එකයි ප්‍රකීර්ණක චෛතසික වලට 6යි එතකොට 7යි ඊළඟට අපි කිව්ව අකුසල රාශියේ අකුසල රාශියට 5යි එතකොට 7යි 5යි 12යි ඊට පස්සේ අනිත් සෝබන් රාශියට 4යි එතකොට කොහොම 16යි දැන් කිටියෙන් අපි මම හිතන්නේ පොතක තුට්ටගේ අන්තම් කිටියෙන් දැන් ලියාගෙන තියෙනවා නම් මේක සම්පූර්ණ සටහනක් මේ අපි බලමින් ඉන්න දේශනා කරමින් ඉන්න තැනක සම්පූර්ණ සටහනක් හදාගන්න බෑ. නමුත් කටු සටහනක් ලියාගන්න පුළුවන්. ලියපු ගමන් මොකද කරන්න ඕන බණ අහපු ගමන්? නේද? පොතක් හොයාගෙන ඒ පොතේ බලන්න බලපු ගමන් මේක හොඳටම හොඳටම තේරෙනවා. හරි. හොඳයි. එහෙනම් දැන් අපි බලමු පළවෙනි නීතිය ගත්තාම අපි ඉස්සෙල්ලා කතා කරා මේ චෛතසික හත ගැන කතා කරොත් එහෙම මොකද්ද සර්ව චිත්ත සාධාරණ චෛතසික සියලුම සිත් ඒ කියන්නේ විස්තර වශයෙන් 121යි හකුල්ලා ගත්තොත් 89යි කියලා කියන සියලුම සිත්වල මේ චෛතසික තියෙනවා. ඒක තමයි නීතිය. ඊළඟට මේ සෑම හිතක් එකම මේ චෛතසික හතම එකවරම යෙදෙනවා වෙනස් වෙලා යෙදෙන්නේ නෑ ඒකත් අපි දන්න දෙයක් නේද නැතුව ඉතින් එකවර යෙදෙන්නේ නැත්නම් හැම සිතකම තියෙන දෙයක් නෑනේ එකවර යෙදෙනවා එතකොට මේ ඒකේ තේරුම මේ එකම දේ ආශ්‍රයක් කියන්නේ මේ චෛතසික හත නොලැබෙන එකම හිතක්වත් අපේ සිතක පහළ වෙන්නේ නෑ එකක්වත් පහළ වෙන්නේ නෑ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන හත යෙදෙන්නේ නැති එකදු සිතක් මුළු ජීවිත කාලෙක සසර ජීවිතේවත් අපිට නැහැ. ඔය හතම එකතු වෙලා තමයි මේ හැම සිතක්ම පහළ වෙන්නේ. ඒක තමයි පළවෙනි නීතිය. එතන සියලුම සිත්වල ලැබෙනවා කියන එකයි. හරිද? දැන් අපි යමු දෙවෙනි දෙවෙනි පැත්තට. ඒකට දැන් යන්න වෙන්නේ මොනවද? ප්‍රකීණක චෛතසිකයේ එකේ හයක් තියෙනවා කියලා කිව්වා. ඒ හය ගැන සාකච්ඡා කරන්න. දැන් යන්නේ පළවෙනි එක තමයි විතක්ක කියන චෛතසිකයේ යෙදෙන සිත් මොනවද කියලා හොයාගන්න ඕනේ. හරිද? විතක්ක කියන චෛතසිකයේ යෙදෙන සිත්. එතකොට ඒක හොයන්න ගියාම ඉස්සෙල්ලාම අපිට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා අපි දන්නවා කාමාවචර කාමාවචර පැත්තේ තියෙන සිත් 54ක්. දැන් ඔන්න සිත් කොලේ ආයතරයක් ඕන වෙනවා. මොනවද සිත් පැත්ත ගත්තාම දැන් අර ටිකක් බලලා නැත්තම් පැටලෙන්න පුළුවන් ටිකක්. නමුත් පැටලෙන්නේ නැහැ. දැන් ආය යනවා සිත් පැත්තට. අපි කාමාවචර කියනකොට මම ඒ දවස්වල කිව්වා ඔන්න ඔය ටික මතක තියාගෙන පාඩමට ලෑස්ති වෙන්න කියලා. හරිද? කාමාවචර කියනකොටම කොහෙද යන්නේ හිත? සිත් 121යි 4කටයි බෙදුවේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර. හරි. එහෙනම් දැන් මං කාමාවචර සිත් 54 කියනකොටම වැඩි දුර යන්න ඕනේ chart එකේ ගියේ මෙතනින් ගියා කාමාවචර. දැන් මං ඉන්නේ කොහෙද? කාමාවචර. කාමාවචර සිත් 54 54 හැදෙනකොට මේ කාමාවචර සිත්වල තියෙනවා විඥාන 10 ගැන අපි කතා කරා. හරිද? ඒවට කියනවා දෙපස් විඥාන කියලා. මෙන්න මේ දෙපස් විඥාන වල නැත්තම් චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන ආදී වශයෙන් තියෙන මේ විඥානයන්හි අන්න ඒ විඥානයන්හි මේ දෙපස් විඥාන හැර ඉතිරි 44ේම විතක්ක කියන චෛතසිකය යෙදෙනවා. හරිද? විඥාන 10 ඇරෙන්න ඉතිරි ඉතිරි ඔකගේම යෙදෙනවා. එතන එතන කීයක යෙදෙනවද? 54න් 10ක් අඩු වුණාම 44යි 44යි ඊළඟට ප්‍රථම ධාන සිත් වෙනවා 11ක් මොනවද ප්‍රථම ධාන සිත් 11 ප්‍රථම ධාන කියන්නේ ඔන්න එනවා දැන් සිත් ගන්න එක රූපාවචර පැත්තේ තියෙන්නේ නේද රූපාවචර ප්‍රථම ධාන සිත් තුනයි මොනවද කුසල විපාක ක්‍රියා. හරි මතකද හැම දැන් කාමාවචරකේ කුසල පැත්තත් රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන එකනේ රූපාවචර අරූපාවචර සහ කාමාවචර කුසල පැත්ත බෙදුනේ කොටස් තුනකට මොනවද? කුසල විපාක ක්‍රියා. එතකොට රූපාවචර පැත්තේ ධ්‍යාන පහෙන් කුසල විපාක ක්‍රියා වැඩි වුණාම ඔක්කොම සිත් කීයද ආවේ? පස්වර තුන 15යි. හරිද? අන්නේ 15න් ප්‍රථම ධානයේ අපි අහලා තියෙනවා නේද? ප්‍රථම ධානයේ විතක්ක යෙදෙනවා. ඊට පස්සේ දෙවෙනි ධානයේ ඉඳන් යෙදෙන්නේ නැහැ. එහෙනම් රූපාවචර සිත් වලින් තුනයි එන්නේ. නේද? අරූපාවචර සිත් වල යෙදෙන්නේ නැහැ. හරිද? එහෙනම් අතනින් 44යි මෙතනින් කොච්චරද? 3යි එන්නේ. හරිද? නෑ අතනින් ප්‍රථම ධානය සිත් 11 එද්දී රූපාවචර පැත්තේ 3යි ලෝකෝත්තර පැත්තේ මාර්ග ඵල සකදාගාමි මාර්ග ඵල අනාගාමි සෝවාන් මාර්ග ඵල සකදාගාමි මාර්ග ඵල අනාගාමි මාර්ග ඵල එහෙමනේ සිත් 40 හැදෙන්නේ ඒ 40 වැඩි කිරීම එතන දැන් ඒක 40 හැදලා තියෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග ඵල කිව්වහම එතන 8යි ධ්‍යාන තුනෙන් වැඩි වුණහම ධ්‍යාන පහෙන් වැඩි වුණහම 40යි. එහෙනම් ප්‍රථම ධ්‍යානයේ එතන තියෙන කීයද? 40. 8ක විතර. එතනින් 8යි අතනින් ප්‍රථම ධ්‍යානයේ තියෙන්නේ රූපාවචරයේ 3යි. එහෙනම් 8යි 3යි 11යි. හරිද? හරි ලේසි දැන් මෙහෙම මෙහෙම අපිට මේ මේ ওই විදිහට බලාගත්තාම මේ සිද්ධ වෙන ක්‍රමවේදය යම් අදහසක් ගන්න පුළුවන්. හරිද? හිමින්සාර බලන දැන් දැන් අර මම ඔහොම කියනකොට හරියට ඔය සිත් සටහන සහ චෛතසික සටහන ඔළුවට එන්නේ නැත්තම් පිස්සු විකාරය වගේ. මොනවද මේ කියවන්නේ? ඒක තමයි හිතෙන්නේ. මට හිතෙච්චා මම කියන්නේ. අපි ධර්මයේ කරගන්න ගියාම මට හිතුනේ ඔන්න ඔහමයි උගන්වනකොට සහ පොත් බලනකොට මේ මොන විකාරයක්ද? මොකට මේවා හොයනවද? මොකට මෙහෙම මේ ඕවා හොයාගත්ත කියලා ඇති වැඩේ මොකක්ද? ඕක තමයි අභිධර්මයේදී ඇති වෙන සම්පූර්ණයෙන්ම අනිත් පැත්තටම යන්න හිතෙන කාරණාව ඒකයි. දැන් ආයෙ මම මතක් කරන ඇයි අපි මේව හොයන්නේ? මේක හොයනකොට මට තේරෙනවා මේ කතා කරන්නේ කවුරු ගැනද? මේ කතා කරන්නේ මං ගැන. මේ කතා කරන්නේ මම දන්නේ නැති මගේ ක්‍රියාකාරීත්වය ගැන. හරිද? මං දන්නේ නැති මගේ ක්‍රියාකාරීත්වය දන්න කෙනාට අනිවාර්යකොටම මේ ධර්මය අවබෝධ කරගන්න පහසුයි. හැබැයි නොදැනගත්තා කියලා බැරි වෙන්නේ නැහැ. දිට්ඨි විසුද්ධිය ආදී විශේෂයෙන් පටිච්චසම්පාදයේ වගේවා තේරුම් ගන්න ගියාම මේ ක්‍රමවේදය මේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියන එක තේරුම් ගන්න ලොකු පහසුවක් තියෙනවා දන්න කෙනෙකුට මේක මුලින්ම අමාරුයි කියලා අතහරින්නේ නැතුව පොතක් අරගෙන ඉක්මනට හොයන්න මේ අපිත් එක්ක එකතු වෙන්න ආය ආය මේ වැඩේට මේක හරි හරිම මේ ආසහිතෙන වැඩ පිළිවෙලක් එහෙනම් දැන් අපිටම තේරුණා අපේ ප්‍රථම ධානයේ අපිට ප්‍රථම ධාන සිත් 11ක් හැදෙන්න හැදෙනවා කවදා හරි දවසක. ඒ හැදෙන්නේ රූපාවචර පැත්තකින් 3යි ලෝකෝත්තර පැත්තකින් 8යි. 8යි 3යි 11යි. ඒ 11යි අර 44 එක තුනම ඔක්කොම සිත් 55යි. ඒ කියන්නේ මොනවද මේ විතක්ක කියන චෛතසික යෙදෙන සිත් 55යි. ආවේ කොහොමද? කාමාවචර සිත් වලින් දෙපස් විඥානය අයින් කරා 54න් 10ක් අයින් කරා 44යි රූපාවචර වලින් 3යි ලෝකෝත්තර වලින් 8යි ටික දවසක් ගියාම ඔක හොඳට පාඩම් නේද ඕන තැනක් කියන්න පුළුවන් හරි කවදායි හම්බුණා අඳුරන්න නැති කෙනෙක් හම්බුණා හම්බුණා කියලා දාන්න පුළුවන් හ්ම් ඒකට බය වෙනවා ටිකක් නේද එයා මහා ගොඩක් දන්නවා කියලා හැබැයි මොකුත් දන්නේ නැහැ ඒක කටපාඩම් කරගත්තා කියලා මොකුත් දන්නේ නැහැ නමුත් ඒනවා ටිකක් කවුරු හරි ලොකු ලොකු කතා කියාගෙන આવොත් දන්නවද මේ මේ විතක් හේදන සික් ටික හරි කාමාවචර පැත්තෙන් 44යි මේ ලෝකෝත්තර පැත්තෙන් 8යි රූපාවචර ප්‍රත්‍යයෙන් තුනයි ඒ තමයි නේද කුසලසිත විපාකසිත ක්‍රියාසිත කියලා කිව්වහම අර දන්නේ නැති කෙනා ටිකක් මෙල්ලලා යයි. ඒකට හරි පාවිච්චි කරන්න බැරිය. හැබැයි ඒ ටික දැනගත්තා කියලා නම් මෙලෝ වැඩ නැහැ. ඒක දැනගත්තා කියලා වැඩක් නැහැ. ඒක අපේ ජීවිතේට එකතු කරගෙන මේකේ තියෙන අනාත්ම ලක්ෂණය, මේකේ තියෙන අනිත්‍ය ලක්ෂණය, ත්‍රිලක්ෂණය තේරුම් ගැනීම සඳහා, පටිච්චසම්පාදය තේරුම් ගැනීම සඳහා මේක යොදව ගන්න දවසට තමයි ඒකෙන් අපිට ප්‍රයෝජනය තියෙන්නේ. හොඳයි. එහෙනම් විතක්කය දෙන්නේ ඔන්න ඔය 55. එතකොට අපි ඒක හොඳටම දැන් දන්නවා. ඊළඟට අපි යමු යමු විචාරයේ යෙදෙන සිත් ටික ගැන බලන්න. විචාරයේ යෙදෙන ඒත් විචාරයේ යෙදෙන සිත් ගැන කියන්නේ ඉතින් තව ටිකක් පැහැදිලි කරන්න. විතක්කය ඒ වගේම අර තව පැහැදිලි කර ගැනීම සඳහා විචාරයේ යෙදෙන සිතුත් මොනවද කියලා විතක්කේ නොයෙදෙන සිත් ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. දැන් ඒක අපි දන්නවා. දෙපස් විඥානය කිව්වේ මොකක්ද කියලා මම පොඩ්ඩක් පැටලෙන්න ඇති. උපේක්ෂා සහගත ඒ කියන්නේ කුසල හා අකුසල විපාක සිත් කියලා. කුසල හා අකුසල විපාක සිත් වල තමයි මේ දෙපස් විඥානය ආවේ. මතකද? ඒ කියන්නේ විඥානය කොටස් දෙකකට බෙදුනා. නේද? කුසල විපාක සහ අකුසල විපාක. එතකොට චක්කු විඥාන සිත් දෙක එන්නේ උපේක්ෂා සහගත චක්කු විඥාන සිත් දෙකයි. උපේක්ෂා සහගත සෝත විඥාන සිත් දෙකයි. උපේක්ෂා සහගත ගහන විඥාන, ජීව විඥාන ළඟට කාය විඥානයේ විතරක් ආවා දුක් සහගත සහ සුඛ සහගත. එතකොට දුක් සහගත කාය විඥානයයි සුඛ සහගත කාය විඥානයයි දෙකක්. හරිද? එතකොට අනිත්‍ය උපේක්ෂා සහගතතාවය අපි අපි ඒවා ගැන පැහැදිලි කරයි එහෙම එන්නේ කියලා. එතකොට අන්න ඒ දෙකේ ඒවා පහ තමයි. ඕකට කියනවා නේද? ඒක අලුත් වචනයකින් දායසරක් පැහැදිලි කරන එක. ඒකට කියනවා දෙපස් විඥානය කියලා. ඒ දෙපස් විඥානයේ ඒ කියන්නේ ඒක ඒවා විපාක සිත් ඒකේ විතක්කය දෙන්නේ නැහැ. විතක්කය දෙන්නේ නැහැ. ඒවා අ හේතුක කුසල ගණයට ඇතුළේ කොහෙන්ද කාමාවචර පැත්තේ. හරිද? කාමාවචර අ හේතුක කියනකොට ඔන්න මතක් වෙන්න ඕන ආයතනය. කාමාවචර අ හේතුක කියනකොට මොනවද මතක් වුනේ? හරිද? සිත් ගොඩේ කාමාවචර එක පැත්තකින් අකුසල සිත් 12 ලෝභ දේශ මෝහ සහිත අනිත් පැත්තෙන් සෝබන සිත් 24 ඔක මැද තිබුණා අහේතුක සිත් කියලා જાතියක් ඒවට අපි කිව්වේ ඇයි අහේතුක කියලා ලෝභ ලෝභ දේශ මොහ අලෝභ ආදේශ අමෝහ කියලා ඒවා යෙදෙන්නේ නැති හින්දා ඒ එහෙම නැතු මේ හේතු නැතු යෙදෙන හින්දා නෙවෙයි ඒතර අහේතුක සිත් 18ක් තිබ්බා නේද ඒ 18 ඒ මොනවද ඒවා අකුසල විපාක කුසල විපාක සහ ක්‍රියා අකුසල විපාක කුසල විපාක සහ ක්‍රියා එතකොට ඒ අකුසල විපාක කුසල විපාක වලින් ඒ අකුසල විපාක 7යි කුසල විපාක 8යි ක්‍රියාසිත 3යි කියලා සඳහන් කරලා තිබුණේ. එතකොට ඒකෙන් අ හේතුක කුසල හා අකුසල විපාකයන් වල තියෙන විඥාන ටික ගත්තාම එතන තියෙනවා 10ක්. ඔක්කොම උපේක්ෂා සහගත කාය විඥානය විතර සැප සහ දුක් සහගත කියලා. එතකොට ඒ 10 ටිකව දෙකස් විඥාන කියලා. අන්න ඒ එහෙනම් ඒ විඥාන 10 විතක්කය දෙන්නේ නැහැ. විතක්කය දෙන්නේ නැහැ. ඊළඟට අර අතනින් කියවනේ අපි අරූපාවචර සිත්වල ප්‍රථම ධානයේ විතරයිනේ තියෙන්නේ විතක්ක. එතකොට නොයදින පැත්ත අනිත් ටික. නේද මොනවද අනිත් ටික කියන්නේ? එතකොට ဒုတိ ය, තෘතිය, චතුර්ථ, පංච පංචම ධානයේ කියන කුසල් විපාක හතරයි අකුසල් විපාක අකුසල විපාක ඒ කියන්නේ අකුසල විපාක නේ කුසල් සිත් 4යි විපාක සිත් 4යි ක්‍රියා සිත් 4යි 12යි. එතකොට ඒ 12 දෙන්නේ ඊළඟට අරූපාවචර විපාක ක්‍රියා සිත් 12ක් තියෙනවා නේද? අරූපාවචර සිත් ඒවයි කුසල් විපාක ක්‍රියා කියලා 12 තිබේ 12 මේ දෙන්නේ නැහැ. ඇයි එතන විතක්ක චෛතසික නැහැ. අපි දන්නවා ප්‍රථම ධානයෙන් පස්සේ ඊට එහා තියෙන කිසිම කුසල සිතක ලෝකෝත්තර සිත්වල හැරෙන්න කිසිම කුසල සිතක ඒකෙත් ප්‍රථම ධානය ටිකේ විතරයි විතක්ක චෛතසිකය දෙන්නේ නැහැ. එහෙනම් එතනින් අපිට ආව 12ක්. එතකොට මාර්ග සිත් ගත්තාම 8 ඒවා 4ක් එන්න ඕනේ නේද? දැන් අපැහැදිලි වෙන්න හේතුවක් නැහැ. ඇයි 8 එකයි අපි ගත්තේ ඉස්සෙල්ලා. පැහැදිලි මේක අනිත් පැත්ත මේ කියන්නේ. යෙදෙන්නේ නැති ටික. එතකොට එතන එනවා 32ක්. එතකොට 121කින් 66කම මේක යෙදෙන්නේ 121කින් 66කම යෙදෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න ඕනේ. මේක තමයි අපේ බලාපොරොත්තුව ඉගෙන ගන්න. හරිද? ඔය එක එක ලොකු දේවල් අපි ඉගෙන ගත්තා. ඇත්තටම කියනවා නම් පාසල් යන කාලේ කුලක ඉගෙන ගත්තා. මම කියන්නේ සාමාන්‍ය පෙළම මේ කියන්නකෝ. හරිද? ත්‍රිකෝණමිතිය ඉගෙන ගත්තා. සම්භාවිතාව ඉගෙන ගත්තා. සංඛ්‍යානය ඉගෙන ගත්තා. නේද? ඒවා තරම් මේක අමාරු නෑ. හරිද? වචන ටිකේ තියෙනවා නිකන් කාමාවචර, රූපාවචර කියනකොට අර නිකන් නේද? ටිකක් අමාරුයි අමාරුයි වගේ ගතියක් තියෙනවා. නමුත් අරව ඉගෙන ගද්දී අපිට තිබුණා ලොකු තණ්හාවක් තිබ්බා. ඉගෙන ගත්තොත් හොඳට ජීවිතයක් ගෙවන්න පුළුවන් තණ්හාව තිබුණා ඒව ඉගෙන ගත්තා. මේකේ කර නෙවෙයි මේකින්ද මේකට හරියට දෙස් දෙවල් තියෙනවා. ඕනේ නෑ. ඕක වැඩක් නෑ තේරුමක් නෑ කියලා. එහෙම හිතන්නේ නැතුව දැන් ඔන්න කරගෙන යන වැඩේ තේරෙන්න ඇති. ඉතින් අද දවසේ කාලය කෙමෙන් ගිහිලා ඉවරයි මේ වෙනකොට. එහෙනම් දැන් කරන්න යන වැඩේ තේරෙන්න ඇති. ඒක නිසා අද තව ඉස්සරහට අපි අරන් යන්නේ නැතුව ඉමු. දැන් පටන් ගන්න අයට පුළුවන් පටන් ගන්න දැන් කියපු ටික අද තේරුණා. අද මොනවද අපි කතා කරේ? නේද කාරණා දෙකයි කතා කරේ මේ ණය වලින් 16න් දෙකක් විතරක් කතා කරලා පළවෙනි එක තමයි ਸਰව චිත්ත සාධාරණ චෛතසිකයන් ඔක්කොගෙම හිතවල යදෙනවා. ඒක ලේසි නීතියක්. ඊළඟට ප්‍රකීර්ණක චෛතසික වල ඒ චෛතසික 6ට 6ක් තියෙනවා කිව්වා. ඒ හයෙන් එකක් කතා කරා. විතක්ක චෛතසිකය ගැන. ඒක කතා කරනවා දැන් හොඳට තේරුණා අපිට මේක යෙදෙන තැන් ටික විතක්ක යෙදෙන තැන් ටික මොනවද කියලා. මෙතනින් 54න් 44 කියදුනා මොනවෙන්ද කාමාවචර පැත්තේ නේද? රූපාවචර පැත්තේ 3ක යෙදුනා නේද? රූපාවචර පැත්තේ 3ක යෙදුනා. අරූපාවචර යෙදෙන්නේ නැහැ. ලෝකෝත්තර වල 8ක යෙදුනා. එතකොට මේ යෙදෙන ටික අපිට ඒකම හරියට බැලුවොත් නොයෙදෙන ටික හොයාගන්න පුළුවන් හැම වෙලෙම ඊයදෙන නොයදෙන අරගෙන 121 හැදෙනවද කියලා බලන්න. හරිද? එතකොට මට කොහෙවත් ඇටලිලා නැහැ. ඉතින් මේ தত্ত্বය තේරුණා නම් මේ වැඩේ මේ නිකම් මේ එහාට මෙහාට දාන වැඩේ මේකයි කියලා තේරුණා. ඔය කතා කරන්නේ පටිච්චසම්පාදයක් ගැනයි. මේ සිත් ටික එකතු නම් මේක හැදෙනවා. මේක වුණොත් මේක හැදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒකින්ද අපිට යම් දෙයක් ඊළඟට මේකත් එක්ක මේ තියෙන මට අදාළ නැතුව මෙතන වෙන වැඩේ බලන්නකෝ කියලා. නේද? හරියට නිකන් කාර් එකක එන්ජිම ගලවලා බැලුවා වගේ. නේද? මේක මෙච්චර කල් දුවනවා මම දැක්කා. බලන්නකො මේ දුවලා තියෙන්නේ මෙන්න මේ පිස්ටන් එකේ හරියට මෙහාට යන හින්දා මේකෙන් නෙමෙයි මේක ඇවිල්ලා තියෙන පුදුමත් හිතෙනවා මේකෙන්ද කියන එක ගියේ කියලා වගේ අර ඒ වුණාට තින් කාර් එක පාවිච්චි කරලා මොකක් හරි ගමනක් යන්න පිස්ටන් ගැන දැනගෙන ඉන්න ඕනද? නෑ දැනගත්ත කෙනාට යන්න බෑද? පුළුවන් දැනගත්ත කෙනාට හදිසිය කැඩුනොත් හදා ගන්නත් පුළුවන් කාර් එක ගැන අවබෝධයක් තියෙන. ඒ වගේ මේක ඇතුළ දැන ගැනීමක් තමයි අපි මේ එන්ජිම ගලවලා බලනවා වගේ තමයි. නේද? සිත්තර ක්‍රියාකාරීත්වය, චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය මොනවද කියලා මේ වැඩෙත් එක්ක අපිට අපේ ජීවිත අවබෝධ කරගන්න පහසුයි නේද? අපිට තේරෙයි ඉදිරියේදී තව මේක පහසු වෙනවා අකුසලයන් ගැන එහෙම කතා කරද්දී හොඳට තේරෙනවා මේක නෙමෙයි වෙලා තියෙන එක. හරි දැන් ඔය අපි මුල් හරිය කතා කරනකොට වගේ නේ අකුසලයන් ගැන කතා කරනකොට පුදුම හිතෙනවා මේ වැඩේ කොච්චරනම් පහසු වැඩක්ද කියලා කොච්චර හොඳද ජීවිතයට එකතු කරගන්න කියලා. ඉතින් ඒකින්ද අපි මේ ගැන උකටලී වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. අභිධර්මය කියන එක අයින් කරන්න යන්න එපා. අභිධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න සරලව අපි ටිකක් දැන් හරි දැනගෙන ඉඳීම ධර්මාභෝධයට පහසුවක් වෙනවා. මට පුළුවන් උපරිමයෙන් මම ආය ආය මතක් කරනවා මේවා අඩුපාඩු තියෙන්න පුළුවන්. මම ගොඩාක් අභිධර්මය දන්න කෙනෙක් නෙවෙයි. දන්න ටික අපි හැමෝගෙම යහපත සඳහා බෙදා හදා ගැනීම තමයි සිද්ධ කරන්නේ. මූලික කරුණු ටික සිද්ධ කරලා අපි මේ වැඩසටහන දිගට අර යන්නේ නැහැ. මේක කරන්නේ මොකද මෙහෙම කරන්න බෑ. බැරි මොකද සමහර අයට අසාධාරණයක් වෙනවා. මූලික ටිකෙන් පස්සේ නේද ගැඹුරට අවශ්‍ය නැති ඒවා එනකොට සමහර අයට තේරුම් ගන්නම බැරි තත්ත්වයක් වෙනවා. ඒතර බණ අහන්න ඉගෙන ගත්ත සමහර අයට වැඩක්ම නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ අයට මම තාම කියන්නේ තාමත් පටන් ගන්න. එහෙම හිතුණා නම් අද අද පටන් ගන්න නේද? මේක සරලව සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. අද දවසේ එහෙමනම් අපේ නිවසට මේ ධර්ම දේශනාව අරගෙන එන්න අවශ්‍ය කරන සියලු දායකත්වයන් සැපේ මේ මැදිරියට ඇවිල්ලා මේ බණ අහපු අපේ මේ පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනම ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. මේ හැම දිනාටම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය උතුම් ධර්මාභෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති